සදහවත්නි තථාගත net සංගලයට සනසුම ලද මොහොතක අසන සදහම් සොරයෙන් ඒ හදවත නිවී සනසනවා. එහෙමනම් ඒ උතුම් වූ තථාගත සෙවණෙහි දහම් විදක් ශ්‍රවණයට පින්සිත් සැදුණු මේ මොහොතේ බෞද්ධ රූපවාහිනී නාලිකාව සජීව සූත්‍ර දේශනාව ආරම්භ කරන්න සෝදානම් වන්නේ. අද දේශනාව පැවැත්වීමට සිදු කළා වූ ආරාධනාව පිළිගෙන මේ පින්වත් පරිශ්‍රයට වැඩමුකට වැඩහිඳින ගෞරවනීය ස්වාමින් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම අධිපති ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ ගරු ලේකකාධිකාරී ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද පූජනීය කහගොල්ලේ සෝමවංශ ස්වාමින් වහන්සේ අපි নমස්කාර පූරකෝ පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු කැලණිය නුවරපාර බුරුගහ හන්දිය පදිංචි ඩී.එම්. ලක්ෂිකා බණ්ඩාර මෙනවිය ඒ ප්‍රධාන පවුලේ ඥාති හිත මිත්‍රාදීන් පිරිස අද දේශනාවේ දායකත්වයේ දරමින් කටයුතු කරනවා. අපි ආරාධනා කරමු ඒ සදැහැති පිරිසට ප්‍රථමයෙන්ම ලෞතර බුදුරජාණන් වහන්සේ උදෙසා පුෂ්ප පූජාවන් සිදු කරන්න ඉන් අවසන දේශකයන් වහන්සේට දැහැත් වටේ පිළිගන්වා ආරාධනා කරන්න හේවිසි ශබ්ද පූජාවන් කලාකරුවන් විසින් සිදු කරන මේ මොහොතේ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 ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියං පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියංපි සංඝං සරණං ගච්ඡාමි තතියංපි සංඝං සරණං ගච්ඡාමි තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි තතියංපි ධම්මං සරණං ගච්ඡාමි තතියංපි ධම්මං සරණං ගච්ඡාමි තතියංපි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං ආම බන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛා පදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී ධම්මානී සික්ඛාපදං සමාදියාමි සුනාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්ප්‍රපලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීව අට්ඨමග සීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තම්බං ආම බන්තේ සතු සතු සතු කවුරුත් මෙසේ කියන්න ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ වාසනා සහිත සකල ක්ලේශයන් කෙරෙන් දුරුහෙයින්ද රාගාදී කෙලෙස් සතුරං නැසෝහෙයින්ද සංසාර චක්‍රයාගේ අවිද්‍යාදී කෙලෙස් අරසින්ද ලෝහෙයින්ද ආමිෂ ප්‍රතිපත්ති පූජාවන්ට සුදුසුන් හොයින්ද රාසින්වත් පවක් නැති අති පරිසුන්ද సంతාන ඇති හේින්ද අරහං නම් වනසේක මේ ආදී අනන්ත ගුණයෙන් සමන්නාගත වූ බුදුරජාණන් වහන්සේට මම নমස්කාර කරමි নমස්කාරය වේවා සෝ භගවාන් ඉතිපි අරහං සෝ භගවා ඉති පීඅරහං සෝ භගවා ඉති පීඅරහං සාදු සාදු සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා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 අට්ටංගන්ඩෝ කිලාසෝ අපමාරෝ විතච්චිකා දන්දුකංචෝච මේ නත්ති සෝදනාය ඉදං පලං අඤ්ඤම්පිචේ අච්චරියං බුද්ධතෝ පස්ස සෝදනේ නජානාමි මේ කායේ ජාතං පීලක බින්දුකං තීති කාරුණික සදාවත් පින්වත්නි පවංකර තේර කියලා මහරහතන් වහන්සේ නමක් වැඩ ඉඳලා තියෙනවා අන්නේ රහතන් වහන්සේ කළ විශේෂ දේශනාවක් මේ මාතෘකාවේ තිබුවේ. උන්වහන්සේ කැලේ වැඳිච්ච පිරිසුදුවන චෛත්‍ය රාජන් වහන්සේ නමක් පිරිසුදු කරලා එයින් ලබාගත්තු ආනිසංශය පැහැදිලි කරපු දේශනාවක්. අද සජීවී ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරන්නේ කැලණිය නෝරපාර බුලුගාහන්දිය පදිංචි ඩීඑම් ලක්ෂිකා බණ්ඩාර මෙනවිය ප්‍රධාන පවුලේ හැමදෙනාම අද මෙහි දායකත්වයෙන් කටයුතු කරනවා අභාව ප්‍රාර්ථන පියා ප්‍රධාන ඥාතීන් පින්දීම තමයි ප්‍රධාන අරමුණ මවට ආශිර්වාද කිරීම පැමිණ අයටත් හැමෝටමත් ආශිර්වාද කිරීම බෞද්ධයා නාලිකාව ඔස්සේ සමස්ත ලෝකයටම සජීවීව විසිරුවා හරින ධර්ම දේශනාවටයි සවන් යොමු කරන්නේ. තමන්ගේ ධනය කාලේ ශ්‍රමය වැය කරලා අතිවිශාල පින්කමක් කරන්නේ. ධර්ම දානමේ පින්කම. ධර්ම දානමේ පින්කම කරනකොට පාරමිතා 10ම සම්පූර්ණයි. ආහාර පාන ඇඳුම් පැළඳුම් යාන වාහන ගේ දොර පරිත්‍යාග කිරීමත් දානය ඊටත් වඩා ප්‍රබලයි ධර්මානුශාසනාවක් කිරීම. එහෙමනම් දාන පාරමිතාව ධර්ම දාන පාරමිතාවක් හැටියට සම්පූර්ණ. සමාදන් වූ සීලයෙන් සීල පාරමිතාව ගේ දොරෙන් නික්මී සම්බෝධි විහාරස්ථානයේ පැමිණියා පැය කීපයකට හෝ ඒක නික්කම්ම පාරමිතාව ඒ වගේම බණහන්නේ සිහිනුවණෙන් ඒක ප්‍රඥා පාරමිතාව කම්මැලිකම උදාසීන අලසකම දුරු කරන මේ ගමනාවේ ඒකද කියනවා වීරිය පාරමිතාව කියලා ඒකිතා කිවසීමෙන් කටයුතු කරන බැවින් ශාන්ති පාරමිතාව ඒ වගේම නිවන් සම්පත් සත්‍යවාදී බැවින් බොරුව වංචාව කපටිකම නැති බැවින් සත්‍ය පාරමිතාව සම්පූර්ණයි නිවන් සම්පත් ලැබේවා යන හොඳ අදහස් පැතුම් සිතේ දරාගෙන කරන නිසා පින්කම අදිෂ්ඨාන පාරමිතාව සම්පූර්ණයි මෛත්‍රී භාවනා කරන බැවින් හැමෝටම පින් දෙන බැවින් මෙත්තා පාරමිතාව සම්පූර්ණයි මොනම දෙයකටවත් කම්පා නොවේ මධ්‍යස්ත වෙන්න නිසා උපේක්ෂා පාරමිතාව සම්පූර්ණයි. එතකොට ධර්මදේශනාවක් ලෝකෙට පතුරවනකොට පාරමිතා 10ක් තමන්ගේ සිතේ පහළ වෙනවා. ධර්මදේශනාමේ පින නිවන් සැප ලැබේවා කියලා හිතාගෙන බණ ටික අහන්න ඕන. ලෞතර බුදුරයන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන එක බොහොම දුර්ලභයි. ඒ උතුමෝ දෙතිසක් මහා පුරුෂ ලක්ෂණයෙන් බැබලෙනවා. අසෝවක් අනුව්‍යංජන ලක්ෂණයෙන් බැබලෙනවා. නවාරහාදී බුදුගුණාදී අනන්ත ගුණයන්ගෙන් තෙසත්ත ඥානාදී අනන්ත ඥානයන්ගෙන් පැය 24ම බැබලෙනවා. ඒ වාගේ පින්වන්ත ගුණවන්ත නැනවන්ත උතුමෙක් ලෝකේ තව පහළ වුණේ නැහැ. ඒ නිසා මහා උතුමන් වහන්සේ නමක් මනලොව දෙව්ලොව බඹලොව වෙන කිසිම තැනක නැති නිසා අසම සම උතුමන් වහන්සේ නමක් අපපටි පොග්ගල උතුමන් වහන්සේ නමක් දැන් උන්වහන්සේ ලෞතුරා බුදු බවට පත් වෙලා උන්වහන්සේ අවුරුදු 45ක් වැඩ ඉඳලා පිරිනිවීමටපත් වුණ අවුරුදු 2563 වසරක් වුණා. ඒ වගේම බුද්ධ බුද්ධත්වයට පත්වලා දෙදහස් සයිසිය අටවසරක් වුණා. බුද්ධගයාවේදී වෙසක්පුර පසලොස්සක් පොහෝ දවසකදී සරුවක්ඥ තාඥානයට පත්වන දෙදස් හයිසිය අටවසරක් සම්පූර්ණයි. බුදු උපත ගැන බැලොත් එයට තව අවුරුදු තිස් පහක් යකුතු වෙන්න ඕන දෙදහස් සයිසිය හතලිස් තුනයි. සිද්ධාර්ථ මහබෝසතාණෝ ලුම්බිනි ශාලවනෝද්‍යානයේදී මේ ලෝකයේ මහා පින්වතා හැටියට පහළ වුණා ලෝකයේ කිසිම කෙනෙකුගෙන් වැඳුම් පිදුම් ලබන්නට උන්වහන්සේගෙන් වැඳුම් ලබන්නට කෙනෙක් ලෝකේ නැහැ ඒ නිසා සහාය උතුමන් වහන්සේ නමක් තමයි පහළ වුනේ ඕනෑම දරුවෙක් මවට පියාට වැඳිය යුතුයි නමුත් ලෝතුරා බුදු වෙන බෝසත් දරුවෙක් මවට පියාට වන්දනා කරන්නේ නැහැ. උන්වහන්සේට වඩා ඉහළ කෙනෙක් ලෝකෙ නැති නිසා අවසාන ආත්මභාවය පාරමී තියක් සම්පූර්ණ කරලා දිවිහිමියෙන් පාරමී පුරාගෙන ඇවිදින් අවසාන ආත්මභාවයටයි එළඹ තිබුණේ ඒ නිසා උන්වහන්සේ දෙවියන් සහිත ලෝකයාගෙන්ම වැඳුම් පිදුම් ලබන ශ්‍රේෂ්ඨ මහා උතුමෙක් හැටියටයි පින්වත්නි සලකන්නේ. එවැනි උතුමන් වහන්සේ නමකට අපි මල් පහන් ගිලන් ප්‍රසාදයේ පූජ කරනවා දානමාන පූජ කරනවා ඒ වාගෙන් ලැබෙන පින සීමාවක් නැහැ. අපි තෙරුවන් සරණ යනවා පන්සිල් අටසිල් රකින්නවා බණහනවා භාවනා කරනවා මේකෙන් ලැබෙන පින නම් සීමාවක් කරන්න බෑ. එක මල් පූජාවක් කරලා දේව ආත්මභාව 80 කෝටියක් ලැබුණ බව ඒක පුප්පදායක තේර අපදානෙන් උගන්වනවා. මල් පූජාවෙන් දේව ආත්මභාව 80 කෝටියක් ලැබලා තියෙනවා. ඉතින් බණ ඇසුවොත් කොච්චර පිනක් ලැබෙන්න ඕනද? භාවනා කරොත් කොච්චර පිනක් ලැබෙන්න ඕනද? ඒ නිසා දිව්‍ය සම්පත් නොපතා නිවන් සැප ලැබේවා යන උතුම් පැතුමෙන් පමණක් පින්දහම් කළ යුතුයි. බුදුගුණ භාවනාව කොයි කවුරුන් නිතරම සිදු කරන්න ඕන. මේ කාලේ ආරක්ෂාව සිත සාන්තිය යහපත ඕන. ඒකට හොඳම දේ තමයි ඉතිවිසෝ භගවා අරහං යන පාඨය යන එනකොට පවා හිතින් කියවන්න ඕන. එයින් විශාල ආරක්ෂාවක් අපට ලැබෙනවා. ඒ වගේම බුද්ධානුස්සති භාවනාවක් අපට ලැබෙනවා. ගෙවා නිම කළ නොහැකි පිනකුත් ලැබෙනවා. ඒ නිසා කුඩා මහත් ඔබ අප හැමෝම කුඩා දරුවන්ට පවා කියන්න ඕන ඉතිපිසෝ ගාථාව නිතර නිතර හිතන්න කියන්න කියන. එයින් ලැබෙන පින සීමාවක් නැහැ. දැන් එතකොට අපි දේශනාව පැත්තට හිත යොමු කරමු. ඒ පවංකර කියන රහතන් වහන්සේ කියන මෙහෙම කතාවක්. මම දවසක් වනාන්තරයට ගියාකු. දෙවදඬු ටිකක් කපාගෙන එන්න කියලා. ඔම යනකොට චෛත්‍ය රාජන් වහන්සේ නමක් තිබුණ කැලේ වැදෙලා අපිරිසුදු වෙලා මෙයා මොකද කළේ අර චෛත්‍යයේ තිබිච්ච ගස් අතු ටික කපලා දාලා සුද්ධ කරලා මළුව සුද්ධ කරලා වන්දනාමාන සිදු කරන්නට යෙදුණා. එච්චරයි පින්කම්. සෑරදුන් වහන්සේ පිරිසුදු කළා. මළුව පිරිසුදු කළා. වන්දනාමාන කළා. හැබැයි මේ කලේ බොහෝම චිත්ත ප්‍රසාදේ. කවුරුත් කිව්වට නෙමෙයි. තමාගේ මෝනෑකමෙන් බලවත් චිත්ත ප්‍රසාදයෙන් තමයි මේ මහා පින්කම සිද්ධ කරන්න තේරුණේ. ඒ පින්කම කළේ මීට කල්ප ලක්ෂයකට පෙර ආතුව පියමතරා බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයටත් පත්වල බොහෝ කලක් ගත වුණාම තමයි ඒ සෑයත් කැලේ වැදිලා තිබෙන්නේ. යන්නේ සෑරදුන් වහන්සේ පිරිසුදු කරලා වන්දනාමාන කරගනු ලැබූ පින ඒ ස්වාමීන් ස්වාමින් වහන්සේ මෙසේ පැහැදිලි කරනවා. සංසාරයේ කවම දවසකවත් අපායකට ගියේ නැති බව ප්‍රධානම ආනිසංසය. එනිසා අපි තමාගේ ගමේ පන්සලේ හෝ කවර හෝ තැනක විහෙර විහාර බෝධි අපිරිසුදු වී තියෙනවා නම් පිරිසුදු කරන්න ඕන. සායම් ගාලා නැත්තම් එකතු වෙලා සායම් ටික ගන්න ඕන. පිරිසුදු කරන්නට ඕන ඒවා ගෙවා නිම කළ නොහැකි පින්කම්. කල්ප ලක්ෂ ගණන් සැප විපාක ලබා දෙන දේවල් බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රයට කරන පූජාව නිවන් දකිනා ಜಾති දක්වාම සැප විපාක ලබා දෙන පූජාවක් ඒ වගේම විහෙර විහාර සකස් කිරීම අභිනවයෙන් සකස් කිරීම ඒවා පිළිදගොම් කිරීම ආරක්ෂා කිරීම සොළුපඩු පින්කම් නෙමේ අතිවිශාල පින්කම් හැටියටයි පෙන්වන්නේ. දුටුගැමුණු මහරජතුමා ඒ තරම් ධනවතෙන් බලවතෙක් වුණේ ඒ කැඩී බිඳීගේ වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කරව පිනෙන්. ඒ පුණ්‍ය විපාකයෙන් මහා ධනවතෙක් වුණා. මේ රට එක්සේසත් කළ මහා රජෙක් බවට පත් වුණා. වෙහෙර විහාර සකස් කිරීමට අතිවිශාල ධනයක් ලැබුණා. පුණ්‍යවන්ත ජීවිතයක් ලැබුවාද දෙව්ලොව මහා දෙව් රජ කෙනෙක් හැටියට එන්නා මෛත්‍රී බුද්ධ ශාසනය දක්වා. එනිසා තුනුරුවන් වැඩිහින්න තැන් ආලෝකමත් කිරීම, පිරිසුදු කිරීම, පිළිදැගුම් කිරීම, කැඩිච්ච බිඳිච්ච දේ සකස් කිරීම තුලින් ලැබෙන පින මෙපමණයි කියලා කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. එතකොට ඒ රහතන් වහන්සේ බොහොම සද්ධාවෙන් ගෞරවයෙන් බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරන කුට්ටං ගන්ඩෝ කිලාසෝ අපමාරෝ විතච්චිකා දන්දු කච්චෝච මේ නත්ති සෝදනාය ඉදං පලං මම සෑරදුන් වහන්සේ පිරිසුදු කිරීමේ පින ගස් කොළන් ටික කපලා දාලා මුල් ටික ගලව දාලා සෑමලුව පිරිසිදු කිරීමේ පින හේතු කරගෙන මට කවම දවසකවත් කුෂ්ඨ ගෙඩි ක්ෂය රෝග අපස්මාර ඇඟ සිලුම් සියුමෙලියන් වීම දද කැසිලි මේ කියන කිසිම කායික රෝගයක් මට හැදුනේ නැහැ කායික රෝගයක් හැදුනේ නැහැ ඒ තමයි සෝදනාය ඉදම් පලං සෑරදුන් වහන්සේ පිරිසුදු කිරීමේ පින අද බොහෝ ජනතාව ඉන්නවා විහෙර විහාර හදලා චෛත්‍ය රාජන් වහන්සේලා ගොඩනම් වලා බෝධි රෝපණය කරලා බෝධිඝර සකස් කරලා ඒ විහෙර විහාර සකස් කරපු අය අතිවිශාලය පිරිසක් ඉන්නවා අන්නේ අයටත් විහෙර විහාර පිළිදැගුම් කරපු අයටත් සසර වසනතුරු ඔය කියන කිසිම රෝගයක් හටගන්නේ නැහැ. දඳ වන පිළිකා කුෂ්ඨ රෝග කැසිලි රෝග කබර රෝග කියන මේ චර්ම රෝග කායික රෝග කිසිම දෙයක් හටගන්නේ නැහැ කියලා ඒ පබංකර කියන රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට පැහැදිලි කරනවා අඤ්ඤම්පි මේ අච්චරියං බුද්ධතෝ පස්ස සෝදනේ නජානාමි මිකායේ ජාතං පීලක බින්දුකං තවත් අනුසසක් කියනවා තවත් ආශ්චර්ය දෙයක් මං කියනවා ඒ ආශ්චර්ය දෙය තමයි මගේ ශරීරයේ කිසිම තැනක කැළලක් නැහැ මට කවමදාකවත් පිළිකා රෝගයක් හටගත්තේ නැහැ. පිළිකා රෝගයක් මට හටගත්තේ නැත්තේ මේ බුද්ධ ස්තූපයන් වහන්සේ පිරිසුදු කිරීමේ පිණින් කියලා. එහෙනම් හැමෝම තුනරුවන් වැඩ ඉන්න බොහොම පිරිසුදු කරන්න ඕන, අතපතු ගන්න ඕන, ප්‍රතිසංස්කරණය කරන්න ඕන. විහෙර විහාර හදන එක දෙක ගඩොලක් හරි ගිහිලා දෙන්න ඕන. වැලි බාල්දියක් හරි දෙන්නට ඕනේ ඒ හැමෝටම මේ ආනිසංසය හම්බ වෙනවා. කායික රෝග මොකුත්ම නැහැ. කුෂ්ඨ ගඬෝ පිළිකා කැසිලි දද ආදී කිසිම දෙයක් හටගන්නේ නැහැ කියලා ඒ පබංකර කියන රහතන් වහන්සේ තමයි මේ කියන්නේ. අඤ්ඤං මේ අච්චරියං බුද්ධතෝ පස්ස සෝදනේ දේ දේ භවේ අනෝ දේ භවේ සංසරාමි දේවත්තේ අතමානුසේ තවත් හොඳ ආනිසංසයක් කියනවා මේ සෑරදුන් වහන්සේ ප්‍රතිසංස්කරණය කිරීමේ පින හේතු කරගෙන මට තවත් ආශ්චර්ය දෙයක් කියන්න තියෙනවා ඒ ආශ්චර්ය දේ තමයි මට කල්ප ලක්ෂයක් බව දෙකයි හම්බෝනේ. එනම් දේවත්තේ දෙව්ලොව බඹලෝ උපන්නා. මානුසේ මනුස්ස ලෝකෙ උපන්නා. දෙව්ලොව උපන්නත් ආයු වරණ සැප බල ඥාන ආදී සකල සම්පත් මත හම්බ වුණා. මනලෝ පන්නොත් මහා ධනවතුන් අතර උපන්නේ. මට මොනම දෙයකින්වත් අඩුවක් පාඩුවක් උනේ නැහැ කියලා මේ රාතන් වහන්සේ ප්‍රකාශ කරනවා. බලන්න එතකොට නිවන් දකිනා જાති දක්වාම සුගතියක වාසය කරන්නට මේ චෛත්‍ය රාජන් වහන්සේ පිළිදගම් කිරීමේ පින හේතු වුණා. අපේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා එක ආත්මයක මම පසේ බුදුකනෝගේ සෑරදුන් වහන්සේ පිළිදැගොම් කරලා සුදුවැලි අතුරවලා මගේ උතුරු සලෝ කොඩියක් මෙන් පූජා කරව පිනෙන් මට සංසාර ගමන සුවපත් වෙන්නට ලැබුණා මම විශාලා මහනුවරට වඩින දවසේ විශාල පූජා වස්තුන් හම්බ වුණා වන්දනාමාන කොඩිදජ පතාග පංච තෝරණාද මේ සියලුම දේ හම්බුනේදා සෑරදුන් වහන්සේට වන්දනා කිරීම සෑය පිරිසුදු කිරීමේ පින හේතු කරගෙන ඒ කතාව කියන බුදුරජාණන් වහන්සේ ඒ තරම් ප්‍රබලයි මේ තුනරුවන් කරන පූජාව වන්දනාව තුනරුවන් වැඩ ඉන්න තැන් පිරිසුදු කිරීම බොහෝම ගෞරවයෙන් ඒවා අපි සිද්ධ කරන්නට ඕනේ අඤ්ඤම්පිචේ අච්චරියං බුද්ධතෝ පස්ස සෝදනේ සවන්නවන්නෝ සම්බත්ත සප්පභාසෝ භවමහං තමත් විශේෂානිසංශයක් මම තමත් ආශ්චර්ය දෙයක් කියන්න කැමති සෑය පිරිසුදු කිරීමේ පිනෙන් ස්වන්නවන්නෝ සම්බත මනලෝපන්නත් දෙවලෝපන්නත් බඹලෝපන්නත් මගේ ශරීරයේ රත්තරන් පාටයි. දකින දකින අය ප්‍රියමනාප තත්වයට පත් වුණා මාව දකිනකොට. ඒ තරම් දර්ශනීය ජීවිතයක් හම්බුනේ සෑරදුන් වහන්සේ පිළිදැගුම් කිරීමේ පිණෙන්. ඒ වගේ මගේ ශරීරයේ බැබලීමක් තිබුණා. සම්ප්‍රභාසෝ බවමහා හැම භවයකම රත්තරන් පාටයි ශරීරයේ ශරීරයේ දිලිසෙනවා. මේකත් මගේ ආශ්චර්ය දෙයක් කියලා මේ රහතන් වහන්සේ ප්‍රකාශ කරනවා. අඤ්ඤම්පි මේ අච්චරියං බුද්ධතෝ පස්ස සෝදනේ අමනාපං විවත්ජින් මනාපං උපතිට්ඨති සෑරදුන් වහන්සේ පිරිසුදු කිරීමේ පින තවත් ආශ්චර්යයක් මම කියනවා. මට කිසිම කෙනෙක් අමනාප නැහැ. මා කිසි කෙනෙක් සමග අමනාප නැහැ. මා කෙරෙහි කිසිම කෙනෙක් තරහ වෛර ක්‍රෝධ නැහැ. මට ඕන තරම් වස්තුන් තියෙනවා. මිල මුදල් කෙතවතු යාන වාහන විමාන වස්තු සීමාවක් නැහැ. ඒ වුණාට දකින දකින අය මට ආශිර්වාද කරනවා. මනාපං උපතිට්ඨති මට හැමෝම ප්‍රියමනාපයි. දෙනෝ දාහක වඳින සෑය පිළිදගොම් කරපු නිසා මට අමනාප උදවිය නැහැ. හැමෝම මට ප්‍රියයි මනාපයි කියලා පැහැදිලි කළා. ඊළඟට මේ ප්‍රවස්සර පබංකර රහතන් වහන්සේ තවත් ආශ්චර්ය දෙයක් කියනවා. අඤ්ඤම් පිමේ අච්චරියං බුන්දතෝ පස්ස සෝදනේ විසුන්දං හෝති මේ චිත්තං ඒකංගං සුසමාහිතං තවත් ආශ්චර්ය කරුණක් කියනවා සෑරදුන් වහන්සේ පිරිසුදු කරපු නිසා දකින දකින හැමෝම වඳිනව පුදනවා විසුද්ධං හෝති මේ චිත්ත. ඒ නිසා මගේ හිත බොහෝම පිරිසුදුයි. තණ්හා තරහ වෛර ක්‍රෝධ මද මාන මොකුත්ම නැහැ. මගේ හිත පිරිසුදුයි. ඒකංගං සුසමාහිතං මගේ හිත බොහෝම තැම්පත්. එහෙමේ දුවන පණින ගති අඩොයි එක අරමුණක පවා තියා ගන්නට පුළුවන් ඒක තමයි ඒකග්ගං සුසමාහිතං කිය බලන්න සෑයට ගෞරවයේ පොද කරපු පින කොච්චර වටිනවද කියලා. හිතේ කහට මොකුත්ම නැහැ. තණ්හා තරහා වෛර ක්‍රෝධ මදමාන ඊර්ෂ්‍යා මොකුත්ම නැහැ. පිරිසුදු හිතක් හම්බ වෙනවා. තවත් ආශ්චර්ය දෙයක් කියනවා. අඤ්ඤම් පිමේ අච්චරියං බුන්දතෝ පස්ස සෝදනේ ඒකාසනේ නිසේදිත්නවා අරහත්තම පාපොනින් මම පියමතරා බුද්ධ ශාසනයේ පටන් ගෞතම බුදුන් දක්වාම පායකට ගියේ නැහැ. මනලොවයි දෙවලොවයි බඹලොවයි පමණයි උපන්නේ. ධනවතුන් අතර උපන්න හැමෝටම ප්‍රේමනාපුණ රත්තරන් පාද ශරීරයක් හම්බුණා. මට අමනාප පුද්ගලෝ කවුරුත්ම නැහැ. දදවන පිළිකා කුෂ්ඨ රෝග මට මොකුත්ම නැහැ. දර්ශනීය ජීවිතයක් ලැබුවා. මගේ හිතේ ලෝභ දේශ මොහ සංසිඳුණ හිත සමාධිගත වුණා. ඒකාසනයේ නිසීදෙත්වා එකම ආසනයක වාඩි වී ඉන්නකොට අරහත් මපා පොණින් මහරහත් භාවයට පත් වුණා කියලා කියනවා. උන්වහන්සේ වාඩි වෙලා වැඩි වෙලාවක් ගියේ නැ භාවනාව පටන් ගත්තා. අනිත්‍ය දුක්ඛ අනාත්ම වටහාගෙන චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ත්‍රිවිද්‍යා සිව් පරිසම්භියා ඥාන සත්‍යවිඥා પ્રાપ્તව තම රහත් වෙලා තිබෙන්නේ. ත්‍රිවිද්‍යා පොබ්බේ නිවාස ඥානය, දිබ්බ චක්ඛු ඥානය, ආසවක්ඛේ ඥානයෙන් සමන්විත වුණා. හැම රහතන් වහන්සේ කෙනෙකුටම නොලැබෙන නුවණ හතරක් ලැබුණා. අත්ත පරිසම්විදා ඥානය, ධම්ම පරිසම්විදා ඥානය, නිරුත්ති පටිසම්භිදා ඥානය පටිභාන පටිසම්භිදා ඥානය හම්බ වුණා. ඒවා විපස්සනා ඥාන, මනෝමිද්ධ ඥාන, ඉද්ධිවිද ඥාන, දිබ්බසෝත ඥාන, පරචිත්ත විඥාන ඥාන, ආසවක්කේ ඥාන, සත් අභිඥාවෝ හම්බ වුණා. දැන් පාගමනෙන් යන්න ඕන නැහැ. ඉරදීන් යන්න දෙන්න පුළුවන්. ඒ වගේම කරදර කම් කටළු බාධක මොකොත්ම නැහැ. මහා වාසනාවන්ත තත්ත්වයට පත්වන මීට එහා තනතුරක් තව නැහැ. සිව්පිලිසඹියා ඥානලාභීව රහත් වුණා. සතසහසිතෝ ඊතෝ කම්පේ යං කම්ම මකරින් තදා දුංගතින් නාමේ ජානාමේ සෝදනාය ඉදං පලං විශේෂානිසංසේ මම රහත් වනතුරුම සතසහස්සිතෝ ඊතෝ කප්පේ කල්ප ලක්ෂයක් මේන් මතු අතීතයේත කල්ප ලක්ෂයක් පුරාවට මම දුග්ගතින් නාබිජානාමේ කවදාකවත් සතර අපායකට ගිහිල්ලා නැහැ සතර අපායෙන් අත මිදීමමයි ඕන කරන්නේ සතර අපායට වැටුනොත් සියලුම පාප කර්ම වලට දඬුවම් හම්බ වෙනවා. ඒතර කොච්චර කාලයක් ඉන්න වේද කියලා කියන්න බෑ. සංජීව කියන පළවෙනි නරකාදියට එක දවසක් කියන්නේ අපේ අවුරුදු ලක්ෂ 90ක් යන්න ඕන. අපේ වර්ෂ ප්‍රමාණය ලක්ෂ 90ක් ගියාම ඒගොල්ලන්ට අපායට එක දවසයි. බලන්න පොඩි දුකක්ද කියලා. අන්න ඒවා හොඳට වටහාගෙන පවෙන්ම වලකින්න ඕන. පවෙන්ම වලකින්න ඕන. මවට පියාට හොඳට සලකන්න ඕන. සමහර දරුවෝ මවට පියාට සලකන්නේ නැහැ එක එක කියමන් නිසා. ඒවා ඔය කියන අති දීර්ඝ කාලයක් නරකාදී දුක් විඳින දේවල්. කාගෙත් මවට පියාට සලකන්න ඕන. බුද්ධ ධම්ම සංඝ තුනුරුවන්ට වැඳුම් පිදුම් කරන්න ඕන. ඊළඟට වෙහෙර විහාර අතුපතු ගන්න ඕන පිරිසුදු කරන්න ඕන කැඩිච්ච බිනිච්ච හදන්න ඕන මෙන්න මේවා කරන අයට මේ කියන මොනම රෝගයක්වත් නැහැ. දර්ශනීය ප්‍රියමනාප ජීවිත මනලොව දෙව්ලොව බඹලොව පමණයි උපදින්නේ. ඒ වගේම ප්‍රදේශ රජකම්, සක්විත රජකම්, සක්කර රාජකම් සීමාවක් නැහැ. ඒ තරම් මහා පුදුම පිනක් ලැබෙනවා මවුට පියාට තුනරුවන් සැලකීම වැඳුම් පිදුම් කිරීමේ පින ගුරුවරුන්ට සිල්වතුන්ටත් වැඳුම් පිදුම් කිරීම ඒ විදිහ තමයි සෝදනා ඉදම් පලම් මම කල්ප ලක්ෂයක් දෙව්ලොවම හිතේ අපායෙන් අත මිදුනේ සෑරදුන් වහන්සේ පිරිසුදු කිරීම මහා ධනයක් වේදම් කළේ නැහැ තමාගේ පිහියෙන් අර ගස්කොලන් ටික කපලා දාලා හොඳට සුද්ධ කරලා මළුව හැදුවා. අන්නේ පිනෙන් තමයි පින්වත්නි මේසා විශාල සම්පතක් ලැබුවේ. එතකොට බලන්න මොනතරම් කාලයක් සුගතියක ඉඳලා තියෙනවද? ලෝතුරා බුදු කෙනෙකුට එක දන් වේලක් පෝජ කළොත් නිවන් දකිනාතුරු සප විපාක ලැබෙනවා. ඒ නිසා තමන්ගේ නිවහනේදීම තමන්ගේ බුදුරජාණන් වහන්සේට එක දන් වේලක් හෝ පූජා කරන්න. ඒක තමන් අතින් කෙරෙනවා. ඒවා නිවන් දකින අතුරු පින්වත් සප විපාක ලැබෙනවා. රුවන්වැලි මහා සෑයට ඉඳ හිටෝ ගිහිලා වන්දනා කරලා එන්න ඕන. ඒ දැකීමෙන් ඒ පිරිසුදු කිරීමෙන් ලැබෙන පින්නම් සීමාවක් කරන්න බෑ. අපි අතිවිශාල පින්කමක් ජෝනි 8 තියාගත්ත නමුත් කරගන්න බෑ මේ රටේ තියෙන తত্ত্বය අනුව. අතපෙරේකට 50000ක පූජාවක් තව අතිවිශාල පූජාවන් සහිතවයි පූජාව ලෑස්ති කළ ඒක කරගන්න බෑ දැන්. අපි පස්සේ දිනයක් දැනුම් දෙනවා කවදද කරන්න කියලා ඊට සහභාගී වෙන්න පුළුවන්. සෑරදුන් වහන්සේට වැඳුම් පිදුම් කිරීමේ පින සීමාවක් නැහැ. අන්න ඒවා අපි හිතට ගතට අරගෙන දාන සීල භාවනා කියන පින්කම් ටික වැඩි කරන්න ඕනේ. තමන්ගේ රැකියාව, ගෙදර දොර වැඩ, දරුවන්ගේ වැඩ කටයුතු, ආර්ථික කටයුතු ඒවා මේ එදිනෙදාට අවශ්‍යද මෙලොවට. මේ සියලුම පින්කම් අද පටන් නිවන් දකිනා තුරු සැප විපාක දෙනවා. මොනම දෙයකින්වත් අඩුවක් කරන්නේ දැන් මේ පබංකර රහතන් වහන්සේ කියනවා මට නිවන් දකිනා ಜಾති දක්වාම මොනම දෙයකින්වත් අඩු නැහැ කියලා. හැම සම්පදක්ම ලැබුණේ සෑරදුන් වහන්සේ පිරිසුදු කිරීම. එතකොට බලන්න සෑයක් හැදුවොත් ප්‍රතිමාවක් ගොඩනැංවුවොත් බෝධියක් රෝපණය කළොත් වෙහෙර විහාර හැදුවොත් මොනතරම් පිනක් ලැබේද? මරණස්නෝර ඉසිපතනාරාමේ සදහවත් උපාසක මහත්මයෙක් හිටියා. එතුමාත් ওই වගේ විහෙර විහාර හදන තුනුරුවන් වඳින පුදන ලෞතුරා බුදුරජාණන් වහන්සේට වන්දනා කරන දානමාන පූජ කරන කෙනෙක් මේ තැනැත්තා මනොලොව මරණයටත් ඉස්සල දෙව්ලොව මහා දිව්‍ය විමානයක් පහළ වෙලා බලන්න මේ පින්වත්කම කොච්චර වටිනවද කියලා. ඉතින් මොගලන් රහතන් වහන්සේ දවසක් දෙව්ලොවට වැඩිහාම මේ විමානේ දැක්ක කවුරුත් නැහැ. ළඟපාත දිවි විමානයකින් ඇහුමී කවුරුත් නැති දිවි විමානේ කව කාගේද කියලා. ස්වාමීනි ඒ තැනැත්තා තාම මනුලොව හොඳට පින්දහම් කරන කෙනෙක්. පිනට දහමට ලැබි කෙනෙක්. අන්නේ තැනැත්තා මරණයට පත් වුණ ගමන් මෙතනට එනවයි කිව්ව. තාම manuss ලෝකේ. බුදුරජාණන් වහන්සේ ළඟට ආව මුගලන් මහරහතන් වහන්සේ ස්වාමීන් මෙහෙම මේ දිව්‍ය ලෝකේ විමාන පහළ වෙනවද මේ මිනිස්සු මනුස්ස ලෝකේ ඉන්න කාලෙම ඇයි මොග්ගල්ලානේ දැන් බලලා ඒක තමයි පේනව නේද පින්නතුනේ අපි ධාර්මිකව ජීවත් වෙනවා නම් මරණයට ඉස්සල්ලා අපිට ඉන්න තැනක් පහළ වෙලා ඒ නිසා හැමෝම සදහසිතින් ජීවත් වෙන්න ඕන දිනපතාම උපරිම අයුරින් තුනුරුවන් වැඳුම් පිදුම් කරන්න ඕන යන්නේ එනකොටත් බුදුගුණ භාවනාව කරන්න ඕන මවට පියාට හොඳට සලකන්න ඕන. දෙවියන්ට ඥාතීන්ට පින් දෙන්න ඕන. මෛත්‍රී භාවනා කරන්න ඕන සමස්ත ලෝකේටම. මෛත්‍රිය පතුරවන්න ඕන. එතකොට නම් පින්වත් ලැබෙන පින සීමාවක් කරන්න බෑ. අනන්ත ජාතිවලදී අනන්ත සැප විපාක අපිට හම්බ වෙනවා. එහෙනම් මේ පබංකර කියන රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට තමන්ගේ කල්ප ලක්ෂයක් පුරාවට සිදු කරගත්ත පින මෙහෙම පැහැදිලි කළා. ඒ පිනේ විපාක පැහැදිලි කළා. ඒ අනෝ සලකාගෙන මේ මහත්තුරු මව්වරු දුවා දරුවෝ පුලුවන් තරම් බුද්ධ ශාසනයට ලැබිව කටයුතු කරන්න ඕන. නැවත බුද්ධ ශාසනයක් ලැබෙයි කියලා හිතන් දෙපා. නැවත මිනිස්සෙක් වෙයි කියලා හිතන් දෙපා. මේ දුර්ලභ අවස්ථාවකයි අපි ඉන්නේ. ඒ නිසා තුනුරුවන් සරණ යාම පන්සිල් ආරක්ෂා කිරීම අනිවාර්යෙන් කරන්න ඕන. තරහ වෛර ක්‍රෝධ ඊර්ෂ්‍යාවන්ගෙන් තොරව ජීවත් වෙන්න ඕන. මෛත්‍රී භාවනාම කරන්න ඕන. ඒ වගේම හිතම দমনය කරගන්න ඕන. අර පබංකර කියන ස්වාමීන් වහන්සේ එකම ආසනයකදී රහත් වෙලා තිබෙනවා. වැඩි වෙහසක් උනේ නැහැ, දිව්‍ය පැනුවේ නැහැ. කරදර පීඩාවලටපත් උනේ නැහැ. වාඩි වෙලා භාවනා කළා. සුළු මොහොතකින්ම රහත් බවට පත්වලා තියෙනවා. අන්න ඒවා ගැන හිතට සතුටු වෙන්න ඕන. ජටිල කියන මහරහතන් වහන්සේට gedara වත්තේ කෙළවරක විශාල රත්තරන් පර්වතයක් පහළ වෙලා බුදුරජාණන් වහන්සේ ධර්මාන කාලෙම බිම්බිසාර රජුරෝ පුදුම සතුටටපත් වුණ අනේ මගේ රාජ්‍යයේ තවත් පින්වන්තයෝ පහළ වේවා. එතුමා මහන වුණ ඔක්කොම අතහැරලා එයා කියනවා මට මේ රත්තරන් පර්වතයක් ලැබුණේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ධාතුන් වහන්සේ තන්පත් කරන්න රත්තරන් නෙළුම් මලක් හදලා දීලා. රත්තරන් නෙළුම් මලක් සකස් කර දීව පිනෙන් තමයි මේසා විශාල සම්පතක් ලැබුණේ. බලන්න එතකොට මේ තුනරවන්න කරන පූජාව සුළු පටුද කියලා. අර මං කලිනොත් කිව්ව එකම මල් පූජාවෙන් දේවාත්මභාව 80 කෝටියක් හම්බුණයි කියලා. කෝටි 80ක් දේවත් දේව ආත්මභාව පොඩි ගානක්ද බලන්න. ඒ නිසා අන්න ඒව හොඳට ඉගෙන කියාගෙන සම්මා සම්බුද්ධ ශාසනයටම ලැබිව සීල සමාධි ප්‍රඥා ගුණ දියුණු කරලා දානීය ප්‍රිය වචන අර්ථචර්යා සමානාත්මතාව දියුණු කරලා සද්ධා වීරිය සති සමාධි ඥාන හොඳට දියුණු කරලා මේ බුද්ධ ශාසනයෙන් ලබාගත යුතු සියලුම දේවල් අපි ලබාගෙන ධ්‍යාන අභිඥා විපස්සනා මාර්ගඵල පිළිවෙලින් සාන්ති ලක්ෂණ නිවන්පසක් කිරීමට අපට මේ සියලු පින්කම් හේතු වේවා වාසනාව වේවා කියලා කවුරු සාදුකාදයක් දීලා නිවන් ප්‍රාර්ථනා කරගත යුතු වෙනවා සම්බෝධි විහාරස්ථානය නිසා බෞද්ධයා නාලිකාව නිසා ලෝකෙටම පින්වත් පින් උල්පතක් පහළ වුණා. කලින් අපිට බණ තිබුණේ සතියට දෙකයි. අද පැය 24ම බණ. වන්දනා මාන පූජා සත්කාර සීමාවක් නැහැ. අපේ දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේ කළ සේවය නම් අමිලයි. උන්වහන්සේ ඉන්න තැනක අද හොඳින් වැජබෙනවා ඇති මේ දෙසටත් අවධානය යොමු කරලා ඇති. අඩු වයසකින් අවසන් ගමන ගියා මහඟු සේවයක් කරලා. මේ පන්සලට විතරක් නෙවෙයි ලංකාවට විතරක් නෙවෙයි ලෝකෙටම මේ සේවය කළේ. මේ සජීවී දේශනාව ලෝකයේ කවර තැනක හිටියත් අහන්න පුළුවන්. වාර දෙකක් තුනක් අහන්න පුළුවන්. ඒ නිසා දායකත්වයේ දරුවෝ නෝනා මහත්මියටත් හැමෝටම ගෙවා නිම කළ නොහැකි පිනක්. මේක ආමිෂ දානයක් නෙවෙයි ධර්ම දානයක් මේ කරන්නේ. ඒවා තව තවත් දියුණු කරලා පාරමී ගුණ දියුණු කරලා ඔබ අප හැමෝටම බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවිසනසී පැමිණ වැඩවදාළ අජරාමර සාන්ත ලෝකෝත්තර මහා නිවන් සම්පත් විනිස ධර්ම දානමේ පින හේතු වේවා වාසනා වේවා කියලා සාදුකාරයක් දීලා නිවන් ප්‍රාර්ථනා කරගන්න. කැලණිය නුවර පාර බුලුගා හන්දියේ පදිංචි DM ලක්ෂිකා බණ්ඩාර මෙනවිය තමයි අද මේ ප්‍රධාන දායකත්වයෙන් කටයුතු කරන්නේ. බණට ආරාධනා කළ වතාව සම්පූර්ණ කළ තුනුරුවන්ට ගෞරවය පුද කරලා සම්බෝධි විහාරස්ථාන දෙක බලාගෙන දැන් මේ ශීලයක පිහිටලා බුදුගුණ භාවනාව කරලා පවංකර මහරහතන් වහන්සේ සෑරදුන් වහන්සේ පිරිසුදු කිරීමේ ලබාගත්තාව පින ඇතුළත් කොට වදාළ දේශනාවක් ශ්‍රවණය කරලා මේ රැස් කරගන්නට යෙදෙන කුසල සම්භාර ධර්මය තමන්ගේ ජීවිතේ පුරා රැස් කරගත් පින අභාව ප්‍රාප්තවන ඩීඑම් පුංචි බණ්ඩාර තම පියාණන්ට මේ පින්වත් වේවනමෝදන් වේවා මේ පින් ලබාගෙන තුමාගේ සංසාර ගමන සපවත් වේවා දුක පීඩාවක් නොවේවා සසර ගමන සුගතියෙන් සුගතියට යමින් පාරමී පුරා නිවන් සුව ලබත්වා කියලා සාදු කියා පින් දෙන්නට ඕන අපවත් වී වදාළ අතිපූජනීය පණ්ඩිත දරණාගම කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේටත් අපවත් වී වදාළ සියලුම ස්වාමින් වහන්සේලාටත් ඒ වගේම ලක්ෂිකා බණ්ඩාර මහත්මිය ප්‍රධාන මේ හැමෝගෙම අභාව ප්‍රාතමෝපිය වැඩිහිටි ගුරුවර බන්දු මිත්‍රාදී ඥාතීන් පරම්පරානුගත ඥාතීන් මේ උදාන පින්ද කනමෝදන් වේවා රටදේ විනවින් දිවිපෙදෝ රණවිරෝ මේ පින් ලබා ගනිතවා නොබෝධාභාව ප්‍රාර්ථන මිලේශ ක්‍රියාවකින් පරලෝකයේ ජනතාවටත් මේ පින් අත් වේවා බණාන ලප්පසිල්ලවසි හැමෝගෙම පරලෝකේ ඥාතින් මේ පින් ලබාගෙන දුකින් අත මිදී සැපේටපත් වේ අමහා මහ නිවන් සුව ලබත්වා කියලා සාදු කියා පින් දෙන්න ඕන ශාසන ආරක්ෂක ලෝකපාලක සතරවරන් දෙවිවරු විෂ්ණු කතරගම සමන සමන් දිව්‍ය රාජුරු මිද්බෝසතානන් දුටුගමන දිව්‍ය රාජය ඇතුළු සියලු දෙවියෝ මේ පින් ලබාගෙන හැමෝටම දෙව් රැකවරණය ලබා දෙත්වා දෙවියන්ට තමහා මහ නිවන් සැප ලැබේවා කියලා සාදු කියා පින් දෙන්න ඕන මේ රැස් කරගත්ත පින ඔබ හැමෝගෙම සුජීවත් වෙනවා උපියන්න වැඩි හිටියන ගුරුවරුන්ට ඥාතීන්ට සහෝදර සහෝදරයන්ට මේ කුල වගනුවර වාසී ලංකා වාසී ලෝක වාසී අනන්ත ලෝක වාසී සියලු සත්වයෝද නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවසේ පාරමී ගුණ දියුණු කොට නිවන් සුව ලබත්වා කියලා සාදු කියා පින් දෙන්නට ඕන අලිලි රණතුංග මෑණියන්ට නිදුක් නිරෝගී සම්පත් දීර්ඝායු සම්පත් ලැබේවා මැයි මස විසි දෙවැනි දෙන ජන්මදිනය සමරන ලක්ෂිකා බණ්ඩාර මෙනිවියට නිදුක් නීරෝගී සම්පන් ලැබේවා සුබ ජන්මදිනයක් වේවා පින්වත් ගුණවත් තනවත් ජීවිතයක් ගත කිරීමට වාසනාව ලැබේවා අවසාන වශයෙන් මේ රැස් කරගත් උතුම් පින් බලෙන් බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රය අනුභවයෙන් ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රුවන්වැලි මහසෑය අනුභවයෙන් කේශ ධාතුන් වහන්සේ ලලාත ධාතුන් වහන්සේ ග්‍රීවා ධාතුන් වහන්සේ අපුදාතුන් වහන්සේ සතර දළදා වහන්සේ සතර ශ්‍රී පාදස්ථාන ආනුභාවලෙන්ද බුද්ධගයාව බෝධින් වහන්සේ වජිරාසන ආනුභාවලෙන්ද ලුම්බිනිය බරණස කුසිනාරාම ජේතවනාරාමයේ වේලවනාරාමය අපේ අටමස්ථාන සොළොස්මස්ථාන වල ආනුභාවලෙන්ද තුන් ලෝකේ පුරා වැඩ ඉන්න බෝධින් වහන්සේලා ප්‍රතිමා වහන්සේලා සෑරදුන් වහන්සේලා සියලු සරුවක්ෂ ධාතුන් වහන්සේලා ආනුභාවයෙන්ද අනන්ත බුදු වශයෙන් බුදුමහරහතන් වහන්සේලාගේ අනන්ත ගුණ බලයෙන්ද තන්නං කර මේදං කර සරණං කර දීපං කර කොණ්ඩඤ්ඤ මංගල සමන රේවත සෝවි තනෝම දස්සී පදමනාලද පදමත්තර සමේද සජාත පියදස්සී අත්ථ දස්සී ධම්ම දස්සී සිද්ධාර්ථ තිස්සවස්ස විපස්සී සකී විශ්වෝ කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම යන බුදුරයන් වහන්සේලාගේ අනන්ත බුදු ගුණ බලයෙන් බුද්ධ ඥාන බලයෙන් බුද්ධ තේජාන භාව බලයෙන් බුද්ධ ඉරිධාන භාව බලයෙන් නවලෝතුර ශ්‍රී සද්ධර්ම රත්යාන භාවයෙන් ආදි මහ සංඝ රත්නය අනන්ත ගුණ බලයෙන් දේවරක වරණින් කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාදයෙන් ජීවිතේ පුරා රැස් කරගත් පින් බලයෙන් දීම් ලක්ෂිකා බණ්ඩාර මෙනෙවියටත් තම මෑණියන්ටත් මේ ධර්ම ශ්‍රවණලාභී මහත්තුරු මවුරු දුවදරෝ හැමෝමත් බෞද්ධ ආනාලිකාවේ සීල දනාමත් බණහන ලක්කොසිල වැස සියල්ලෝම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආයුෂෙන් වරණින් සැපයෙන් බලෙන් ප්‍රඥාවෙන් වෙදෙත්වා අසනීප පොළු පන්දරවන වග්ගා දෝෂේ රාෂ්ඨ කපල අනවින කොඩ වෙන බන්ධන යක්ෂ ප්‍රේත බොහෝ තමනුස්ස කරදර ගිනි ජල වස විස අව්‍යාවද වලින් පවා විපත් කරදර සියල්ල සංසිඳලා හැමෝටම ආරක්ෂාව සද සාන්ති ආපද දියුණුව සලසේවා තමන්ගේ රැකී ආරක්ෂාව සඵල වේවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු තියුණු වේවා තබන පියවරක් ගානේ ගන්නේ නොස්මරල්ලක් ගානේ ගෙවන තත්පරයක් ගානේ හැමෝටම ආරක්ෂාව සද සාන්තිය සැලසේවා මෙතෙන් පටන් නිවන් දකිනා ජාති දක්වා සතර පාදුකන් සාපේපාසාදී දුකක් කිසි කලක වන්නම වේවා බබංකර මහරහතන් වහන්සේට මෙන් නිවන් දකින අතුරු සුගතියක්ම වේවා සත්පුරු ශාස්ත්‍රයේ සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරය ධර්මානු ධර්ම ප්‍රතිපදාව නිවන් දකින අතුරු බාප හැමෝටම ලැබේවා නෑබෑ නොකියා දන් දෙමින් පාරමී පුරා අනන්ත බුදුපසේ බුදු මහරහතන් වහන්සේ නිවිසනසේ පැමිණ වැඩවදාළ අජරාමර සාන්ත ලෝකෝත්තර මහා නිවන් සම්පත්ති නිස මේ උතුම් පින්කමත් හේතු වේවා වාසනාව වේවා කියා කවුරු සාදු කියා නිවන් ප්‍රාර්ථනා කරගෙන ඥාතීන්ට දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඉදං මේ ඥාතීනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ එත්තාවතාචහම්හේ සම්බතන් පොන්න සම්පදං සබ්බේ දේවානුමෝදන්තෝ සම්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචහම්හේ සම්බතන් පොන්න සම්පදං සබ්බේ භූතානුමෝදන්තෝ සම්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්හේ සම්බතන් පොන්න සම්පදං සබ්බේ සත්තානෝ පත්ති සිද්ධියා ආකාශට්ටහා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාශට්ටහා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාශට්ටහා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මන් පරන්ති ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතෝ යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතෝ යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතෝ යාව නිබ්බානපත්තිය ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහන් හෝතෝ සම්බ දුක්ඛා පහන්තතෝ සාදෝ සාදෝ සාදෝ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිම්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතෝ සාදු සාදු සාදු සදහවත්නේ දැන් ගෞරවනීය ස්වාමින් වහන්සේට පරිස්කාර පූජාවන් සිදු කරන්න අද සජීව සූත්‍ර දේශනාවේ දායකත්වය ගැන කටයුතු කළ සදහත් පිරිසට අපි ආරාධනා කරමු. දේශනාව පවත්වා වදාළේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම අධිපති ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ ගරු ලේකකාධිකාරී ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද පූජනීය කහගොල්ලේ සෝමවංශ ස්වාමින් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගීව තවත් බොහෝ කාලයක් අපි හැමදිනාටම අර්ථයෙන් ධර්මයෙන් මේ මඟ කියා දෙන්නට ශක්තිය ධෛර්යය සැලසේවායි අපි හැමදිනාම ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු දැන් අද පින්කමේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන පිරිස ගෞරවනීය ස්වාමීන් වහන්සේට පරිස්කාර පූජාවන් සිදු කරන මොහොත ඒ සියලු දෙනාත් බලාපොරොත්තු වන යහපත් අරමුණු අභිමතාර්ථ එලසින් මිට වෙන්න කියා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම හැම දිනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිස මේ පින්කමත් හේතු වේවායි ප්‍රාර්ථනා කරමින් සජීව සූත්‍ර දේශනාව නිමාවටපත් වෙනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. Thank you.